අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස මේ අද උදෑසන මට වෙච්ච මගේ එක්ස්පීරියන්ස් එකක් අත්දැකීමක් නිසා පැය ගානක වෙනසක් ඇති වුණා ඒ වගේම අද ස්වාමීන් වහන්සේ දේශනා කරපු කාරණා අහනකොට මම හිතනවා ඒක පැහැදිලි කිරීම අපූර්වට මේකට ගැළපෙයි කියලා. ස්වාමින්වහන්ස මම මේ දවස්වල බොහොම උනන්දුවකින් පුරුදු වෙනවා ඇලීම් ගැටීම් ඇති වෙනකොටම ඒකට අවදි වීම. ඒ කියන්නේ මානසික වශයෙන් චිත්තානුපස්සනාව දියුණු කරන එක බොහෝ දුරට පුහුණු වෙනවා. ඉතින් වෙනදා වගේම අනිත් කට්ටියට ඉස්සෙල්ලා නැගිටලා කුස්සියට ගිහින් වතුර උණු කරන්න කේතලයට වතුර පුරවනකොට ඉතාම සියුම් වශයෙන් මට දැනුණා මට එතෙන්දී අකමැත්තක් ගැටීමක් පහළ වුණා. ඊට පස්සේ මට සතිය තුලින් ඒ සතියත් හොඳට වැඩ කරා ඉන්නේ උදේ පාන්දර නිසා බැලුවා කොතනින්ද මේක ආවි කියලා වෙනදත් ඒක තියෙනවා නමුත් අද අල්ලන්න පුළුවන් වුණා වතුර කේතලයට වැටෙනකොට එන සද්දෙට නෙවෙයි මං මේ අකමැත්ත පහළ වෙන්නේ කරාමයේ ඇරෙනකොට චූටි සද්දයක් එනවා ඒ සද්දෙටයි මම ගැටුනේ කියලා මට තේරුණා ඒ ගැටීම ඇති වෙන්න හේතුව ඊට පස්සේ බැලුවා මගේ හිතේ තියෙනවා මේක හොඳට තියෙනවා මේ කරාමයේ මෙච්චර ඉක්මනට සවුත් වෙන්න හොඳ නැහැ කියන එකත් ඒ වෙලේම දැක්කා එතකොට අර දැන් සාමාන්‍ය චිත්තානුපස්සනාවේ අපි විස්තර කරන කෙනෙක් කෙරෙහි ගැටීම සිද්ධීන් එක්ක ගැටීමට වඩා ඊට යටට ගිය සියුම් තත්වයක් මෙතෙන්දි මං ඇල්ලුවා කියන එක තේරුණා ඒත් එක්කම තවත් ඒක දිගේ ඒ මට්ටමින් ඒවා අහු වෙන්න පටන් ගත්තා කිව්වොත් ඒ කියන්නේ ටැප් එක තියෙන තැන තියෙන්නේ ජලීලයක් ඒකට අර හොදන සබන් එහෙම පාරවල් වැටෙනවා සමහර වෙලාවට. කාලෙන් කාලට සුද්ධ කරේ නැත්නම් ඒක පේනවා. ඒතකොට අර ලයිට් එක දාලා මම උදේ පාන්දර ඒක කරනකොට ඒ පැල්ලම් දකිනකොට එතන ඊටාම සියුම් අකමැත්තක් පහළ වුණා කියන එක අර මට්ටමට හිත ගෙනාවට පස්සේ තේරෙනවා. ඒ වගේම මේ දවස්වල මගේ ඇස් පෙනීම දුර්වලයි. ඒකත් ඒත් එක්ක ඇතිවන ගැටීම අකමැත්ත කියන දේ ඒ අර ප්‍රවාහය තේරෙන්න පටන් ගන්න ඊට පස්සේ උදේ වය දකීම වගේ ඒ වේගවත් තත්යකට ඒ මුළු සංසිද්ධිම අල්ලන්න පුළුවන් වුණා. සුළු කාලයක් ඇතුළත වහාම ඒ කරලා එතනින් ගියා හරිම අමුතු තත්යකට ඒක දැක්කා ඒත් එක්කම තේරුණා මට අර මේවා මෙහෙම්මම පවත්තන්න මට තියෙන ඕනෑකම ඒක වෙනස් වෙනකොට තමයි මේ ගැටීම ඇතිවේ කියන එකත් ඒකත් තේරුණා ඊට පස්සේ මරණ සතිය කියන එක බලෙන් කරන්න ඕන එකක් නෙවෙයි දැන් කවදා හරි මට මැරෙන්න වෙනකොට මේක මේ විදිහටම වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. වගේ ඒ ඒ ඒ තත්ත්වෙට අර ගැටීම් ඇලීම් ගැටීම් ඉච්චරකට අඩු වෙලා බොහොම සංසිඳිච්ච තත්ත්වයක් ඇති ඊට පස්සේ ඒක පැය ගාණක් තිබ්බා මේ දැන් තියෙන තත්ත්වයට වඩා බොහොම සංසිඳුණු හරි ප්‍රබහස්වර චිත්ත තත්ත්වයක් බිරිඳත් එක්ක එළියට යනකොට පවා ඒ විතරක් නෙවෙයි උදේ කනකොට උදේ ආහාර ගන්නකොට කියන කතාවලදී අර වෙනද සමහර වෙලාවට මට මේ ඇමති මෙහෙම කරා කියලා කියනකොට යම්කිසි සියුම් ද්වේෂයක් ඇති වෙනවා මේගොල්ල වෙනස් වෙන්න ඕන කියලා. නමුත් අර ඒ தත්ත්වයට හිත ඇති වුනහම මම මේක සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ අර මේ මේ මෛත්‍රී භාවනාව කරන්න ඕනේ එහෙම එහෙම ඕනේ නැහැ. ඒක අවශ්‍ය නැහැ අර தත්ත්වයට ආවහම ඒ මොහොතින් මොහොත ඒක තේරෙනවා පහන සංඥාව විතරක් නෙවෙයි එතනිනුත් එහාට ගිහින් මේක ඇති වෙන්නේ කොහොමද කියන එක මත ඒක තේරෙනකොට සමණයකටපත් වෙනවා ඒ විදිහට දැන් පුදුම තත්වයක් තිබුණා ඒක මම බෙදා හදාගන්න කියලා අදහස් කරා මොකද මට හිතුණා මේ විතර්ක චෛතසිකයේ එතන මම යෙදුවේ ඉස්සෙල්ලම උදේ මේ පුහුණුවනේදී අර ඇලීම් ගැටීම් දෙක කියන කෙරෙහිම විතර්කයේ යොදලා තිබ්බා. එතකොට අතින්දී අහුණ ඊටාම සියුම් මට්ටමක්. ඊට පස්සේ ලොකු වෙනත් තත්යකට වෙන අඩියකට යන්න පුළුවන් වුණා සාමිවාස. දැන් ඒ එකෙන් අපට කාරණා දෙකක් විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න තියෙන කාරණා දෙකක් එතන තියෙනවා. එකක් තමයි දැන් අපිට මේ ද්වේෂය, පටිඝය මේවා පුද්ගලානුබද්ධව විතරක් ඇති වෙන මානසික තත්ත්වයන් නෙමෙයි. දැන් අපිට බැලු බැලමටම පටිඝය කියන එක ඇති වෙන්නේ පුද්ගලයෝ සම්බන්ධවයි කියලා හිතුණට ඒකට පුද්ගල කතාවක් අදාළ නැහැ පුද්ගලයොත් එක්කනම් වඩා බලවත් විදිහට සක්කාය දිට්ඨිය පුද්ගල ඒ කියන්නේ ආත්ම සංඥාවත් එක්කලා බද්ධ වුණොත් ඒක වඩා තදින් අර විහිංසා මට්ටමකට වුණත් යන්න පුළුවන් එතකොට ව්‍යාපාදයේ පටිඝය කියන එක අපිට ඕනෑම කාරණයක් ඕනෑම අවස්ථාවක් එක මතුවෙන්න පුළුවන්. දැන් ඇහැට දකින රූපය ඒක අවිඥානික දෙයක් වුණාට දැන් ඔබතුමාට සිද්ධ වුණේ කනට ඇහෙන ශබ්දය සහ ඇහැට පෙනෙන රූපය. එතකොට ඇහැට පෙනෙන රූපය උනේ අර ජනේලේ තැන් තැන් වල කුණු පැල්ලම් සමන් පැල්ලම් තියනවා දැකීම. කනට ඇහෙන ශබ්දය උනේ අර කරාමේ යම් කෙසේ අප්‍රසන්න අප්‍රසන්න කියන එකෙන් අදහස් කරන්නේ ඒ කරාමය හොඳට තියෙන්න ඕන සද්ද නැතුව හොඳ මට්ටමින් තියෙන්න ඕන කියන ආකල්පය බිඳ වැටෙන විදිහේ ඊට ප්‍රතිවිරුද්ධ පොඩි හඩක් ඒකෙන් මතුවෙනවා. එතකොට ඒක Tamanට 아무තු කනට පීඩාවක් ඇති කරන්නේත් නැහැ, කයට පීඩාවක් ඇති කරන්නේත් නැහැ. නමුත් හිතට ඒක රුචි නැහැ. මොකද අර Tamanගේ සංකල්පනාවත් එක්ක. ඉතින් අන්න ඒ විදිහට රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ෂඩේන්ද්‍රියන්ගෙන්ම ගන්න ආරම්භන. ඒක ජීවී ආරම්භණයක් වෙන්නට ඕන කියලා නියමයක් නැහැ. ඕනම අවස්ථාවක අපි හදාගෙන තියෙන රාමුවෙන් පිටස්තරන අපේ රුචිකත්වයෙන් පිටස්තරන ඒ ඕනම තැනක අපිට ගැටුමක් නිර්මාණය වෙන්නට පුළුවන්, පටගියක් ගොඩනගෙන්න පුළුවන්. ඒක කෙරෙහි අපි අවධානය යොමු කරන්න ඕන. ඊළඟට ඔබතුමා එතනදී සඳහන් කළා එතනදී මෛත්‍රී වැඩිවීමක් හෝ පහන සංඥාවක් අවශ්‍ය නැහැ කියලා. ඒ අවශ්‍ය නැහැ කියලා එකෙන් අදහස් කරන්නේ ඒක නිෂේධ කිරීමක් නෙමෙයි. ඔය මට්ටමට සති සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන් කෙනෙකුට 아무තුයෙන් එතනදී මෙත්තා කියන සමත කාර්යයක් එතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ওই මට්ටමට සති සම්පජඤ්ඤේ මතු කරගන්න පුළුවන් නම් අපිට එතනදී අර පහන සංඥා ඒ කියන්නේ සංඥා මාත්‍රයකින් එතනට යාමක යාමේ මූලික කටයුත්තක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට සමත වශයෙන් කරන මෙත්තා භාවනාවත් ඊළඟට පහන සංඥා වශයෙන් පුහුණු කරන සංඥා භාවනාවත් අපට අවශ්‍ය වෙන්නේ ඔය කියන සති සම්පජඤ්ඤය අවදි කර ගැනීමේ පාය මාර්ග හැටියට සහ ඇති වෙන తත්ත්වය පාලනය කර ගැනීම සංසිඳවා ගැනීමේ උපාය මාර්ගයක් හැටියට. අනිත් අතට අපි තේරුම් ගන්නට ඕන විදර්ශනා වශයෙන් අපි කරන ඔය කාර්යය තමයි කෙලස් නැසීමට අත්‍යවශ්‍ය. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මෙත්තාව අවශ්‍ය නැහැ කියන එකක් නෙමෙයි ඒකෙන් අදහස් ගන්නේ ඒක තමයි ඒක තේරුම් අරගෙනයි කියන්නේ ඒක මම දන්නවා. නමුත් දැන් අර ඒක එහෙනකොට වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක නිෂේධ කළා වගේ එකක්. ඒකයි මම මෙතන පැහැදිලි කළේ. එතකොට මෙත්තාව කියන එකෙන් වෙනම කාර්යයක් සිද්ධ වෙනවා. මෙත්තා චේතෝ මුක්තිය දක්වා ඕන නම් ඒක දියුණු කරන්නට අපිට ඒ පැත්තෙන් වෙනම පුහුණුවක් ලැබෙනවා. අපේ මේ වගේ අර්බුදයකදී මෙත්තාව භාවිත කරන්නේ ඒකෙන් මගහැර යාමේ උපාය මාර්ගයක් හැටියට. ඉතින් ඒක අවශ්‍ය වෙන්නේ ඇත්තටම ඔය වැනි විදර්ශනාවකට යන්න මනස පුහුණු කරලා නැතිනම් සති සම්පජඤ්ඤේ වහ අවදි කරගෙන සිද්ධ වෙන දේ දකින්නට තරම් අපේ සිත පුහුණු කරලා නැති කෙනෙකුට තමයි විශේෂයෙන් අර මෙත්තාවට යොමු වීම වැදගත් වෙන්නේ සමත භාවනාවක් ඇතින්. එහෙම නැත්නම් මෙත්තාව කියන එක පොළොල් මානසික තත්වයක් ඒක වෙනම පුහුණු කිරීම අපට විශේෂයෙන් වැදගත් වෙන එක වෙනම කාරණයක්. දැන් උපදින ව්‍යාපාද සිත දුරු කර ගැනීම සඳහා මෙත්තාව වැඩිම කියන එක උපාය මාර්ගික සමත ක්‍රියාවලිය. ඒ වගේම අර පහන සංඥාව දිනු කිරීම මූලික අවස්ථාවේදී එක්තරා සමත ක්‍රියාවලිය. දෙවැනි අවස්ථාවේදී ඔබතුමා ඔය කියන විදර්ශනාවට අපිව යොමු කරන කාර්යයක්. ඉතින් යම් කෙනෙක් සති සම්පජඤ්ඤය උපදවා ගන්න උත්සාහ කරනවා නම් ඒක පුහුණු කරනවා නම් ඒ தත්ත්වය තමයි වඩා ප්‍රසස්ත වෙන්නේ අපට නිර්වාණ ගාමිනී මාර්ගය. ඒක තමයි මෙතනදී අපි තේරුම් ගන්නට ඕන එක පැත්ත. අනිත් පැත්ත තමයි දැන් සමහර අවස්ථාවල අපේ මනසේ යම් යම් දුර්වලකම් රාගසිත, වේසසිත ආදී මතුවෙන්න පුළුවන්. ඒවා අපේ එදා දවසේ හරීම මේ දුර්වල අවස්ථා හැටියට එහෙම නැත්නම් එදා දවසේ භාවනාව කඩා වැටුණා මාව නිකන් අවුල් වුණා වගේ ගතියක් තමයි අපිට බැලුව බැලමට පෙනෙන්නේ. හැබැයි ඒ ඇති වෙන කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා හෝ කවර දුර්වල මානසික තත්වයක් හෝ කායික තත්වයක් හමුවේ වුණත් අපිට හරියට සතිය සහ සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන් නම් ඒක නිකන් අපිට එදා දවසේ නැවුම් කර්මස්ථානයක්. එතකොට මේ නැවුම් කර්මස්ථානයේ විසින් අපට අර දෛනිකව පවත්වන සති සම්පජඤ්ඤයට සංහිඳියාවට එහා ගිය ඊටාම නැවුම් මානසික තලයකට යන්න අපට ඒක උදව් වෙනවා. මොකද දැන් අපි අපේක්ෂා නොකළ අවස්ථාවකදී මේ අර්බුදය මතුවෙන්නේ. එතකොට ඒ අර්බුදය ගැන අවධානය යොමු කරනකොට අපට වඩා වැඩිපුර සතිය සහ සම්පජඤ්ඤය මෙහෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි දෛනිකව කරගෙන යන භාවනාවේ සංහිඳුණු తত্ত্বය අපිට තියෙනවා නම් ඒක හොඳයි. හැබැයි ওই වගේ විටින් විට ඇති වෙන අර්බුදකාරී අවස්ථා අපිට ඊටාම වැදගත් අවස්ථා වෙනවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්න කෙනෙකුට වඩා නැව් තලයකට මානසික తত্ত্বය ඔසවා තබන්නට ඒක අලුත් අත්දැකීමක් වෙනවා මානසික වශයෙන් අර හැමදාම පවත්වන තත්වයට වඩා. ඉතින් ඒ නිසා හොඳට සිහිනුවන පවත්වන කෙනෙකුට ඇත්තටම අර වගේ කටුක අධ්‍යක්ීම් එහෙම නැත්නම් චිත්තානුපස්සන වශයෙන් ගත්තාම සරාග සදෝසසිත එහෙම නැත්නම් නීවරණ ධම්මානුපස්සන වශයෙන් ගත්තාම නීවරණ ධර්ම. ඒ බඳු தත්වයන් උද්ගත වීම තුළ අපි ඒක අසුභවාදීව නෙමෙයි හොඳට සති සම්පජඤ්ඤය තියෙන කෙනෙකුට ඒ කැලිකසල පොහොර කරගෙන වඩා ඉහළ මට්ටමකට මානසික තත්ත්වයට ගෙනියන්න ඒක හොඳම කමටහනක් වෙනවා. ඉතින් ඒ කාරණෙත් අපි මෙහිදී විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔබතුමාගේ අත්දැකීම පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්. මම ස්වාමීන් වහන්සේ දැන් එතෙන්දී දැන් මට ඇතිවෙච්ච මෛත්‍රී සහගත චිත්තය ඒ වගේම කරුණා ස්වභාවය ඒක මේ මෙත්තා භාවනාව දියුණු කරනවට වඩා ප්‍රබලයි. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ අර අර අර ගොඩාක් මට්ටම් වලින් යන්නේවා ඒක මොහොතකදී තේරෙනවා මොකක් හරි ගැටුම් සහගත දෙයක් මතු වෙනකොටම ඒකේ හැම දෙයක්ම වගේ තේරිලා එතනම සංසිඳිලා එයා සත්වයක් කියලා එයා මේ මේ විදියට කරන්නේ මේ විදියට දේවල් දකින්න නිසා එයාගේ සිතට අහු වෙන නිසා නමුත් ඒක මේ தත්ත්වයේ ඉන්න සිතකට ඒක අදාළ වෙන්නේ නැහැ. එයත් එයාත් මේ தත්ත්වයට ආවනම් එයාටත් එහෙමයි වෙන්නේ කියන ඒ අමූතුම தත්ත්වයකට එතකොටපත් වෙනවා මේ අවස්ථාවේ මගේ ඉච්ඡර පිරිසිදු නැහැ සිත නමුත් මම කියන්නේ අර මම සමත භාවනාව ගොඩක් දියුණු කර මේ දවස්වල ඒක කරන්නේ නමුත් මේ මෛත්‍රී සමතෙන් කරනවට වඩා අර මේ පුදුම විදිහට ඒක මේ දෝරේ ගලනවා වගේ දෙයක් ඇති වුණා. ඉතින් ඒක හරි. ඒ ඒ මොකද අර දැන් අපි ප්‍රතිවිරුද්ධ මනෝභාවයක් ඇති වුණාම මේක වැළැක්වීම සඳහා භිනවෙන් උත්සාහ කරන්න ඕනේ. එතනදී අපේ වීරිය, අපේ සිහිය, අපේ සම්පජඤ්ඤය වඩා තීව්‍ර කරන්න, වැඩි කරන්න. ඒ වැඩි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි සාමාන්‍යයෙන් දෛනිකව පවත්වන යහපත් මානසික තත්ත්වයට වඩා ඉහළ තලයකට අපි එක්වර නැගී සිටින්න අපට උදව් එහෙමයි එහෙමයි ස්වාමී. ඒ වගේම මට පැහැදිලි වුණා මෙන්න මේක තමයි යන්න ඕනේ මාර්ගය. වරදින්නේ මේක තමයි යන්න ඕනේ කියන එක නැවත වරක් ස්ථාපිත වුණා වෙනත් ආකාරයකට. වෙනත් තලයකින් ඒක ස්ථාපිත කරගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ කරන කාර්යය ඉතාමත්ම වටිනා කාර්යයක් ස්වාමින් වහන්සේ ලබන අවුරුද්දේ ස්වාමින් වහන්සේට මේ කරන කාර්ය හැම පැත්තකින්ම බොහොම සාර්ථක විදිහට කරන්න ස්වාමින් වහන්සේට ශක්තිය, ධෛර්යය, ඒ වගේම සෞඛ්‍යමය තත්ත්වය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා තෙරුවන් සරණයි.